අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් හතරවෙනි දවසටත් අපි 115 වෙනි භාවනා වැඩමුළුවේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පසුගිය දවස් කීපය කරපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගෙනම රත්නසිරි මහත්තයා ඇවිල්ලා සිටිමු වරද්ද වරද්ද කියවන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ පෙර දිනේදී මෙන් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම දැඩි අධිටනයේ යුතුව අදද භාවනා ආරම්භ කෙලිමි. මට නිවනටම අරමුණු වේවා යන පැතුමත් සමග සක්මාට පිවිසියෙමි. ලනුපැදුර අවසන් වන තෙක්ම හොඳ සිහියෙන් වම දකුණ ලෙස ගමන් කර සෙමින් සෙමින් පියවරක් පියවරක් දෙස විමසිලිමත් වෙමි. එහිදී එක් පාදයක විලුඹ ක්‍රමෙන් ඉස්සෙන විට සිරුරේ බරද ඉස්සෙන බවත් ඇඟිලි තුඩුත් ඉස්සී පාදයේ ඉදිරියට යන විට සිරුරේ බර ඉදිරියට ඇදී යන බවත් දුටිමි. මෙසේ මුළු ගමනේදීම සිදුවන්නේ සිදුවන්නේ. එය උවත් තවදුරටත් විමසිලිමත් වීමේදී යටුපැතුලේ සමහර කොටස් එනම් පටවිය පැදුරේ පටවිය සමග තද වෙන හා නැවත බුරුල් වෙන බවත් දැනගතිමි. ඒ අතර ස්වාමීන් වහන්සේ පාදය විලුඹ දෙස සිට ඉදිරියට පොළවේ වදින විට ෂණිකව හටගත් නාම රූප එසනින්ම බිඳී යන බවත් හඳුනා ගතිමි. වැලි මළුවේදීද එය මනවින් අවබෝධ කරගතිමි. ස්වාමින් වහන්සේ මෙතෙක් අවුරුදු 4ක් පමණ භාවනාවේ නියැලුණු මට නාම රූප පිළිබඳව අවබෝධ උනේ අද දිනේදීය. එයට හේතුව දිනපතාම ඔබ වහන්සේ අපගේ අවිද්‍යාවේ මලකට සූරා දමන හේිනි. ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා. සිරුරේ සිදු කරන සෑම ක්‍රියාවක්ම එසේ ක්ෂණයක් පාසා ඇතිවෙන නාම රූප බිඳි නැවතත් ඒම සිදුවීම නේද? පරියංකේදීද මූල කර්මස්ථානය වන හුස්ම ඉහළ පහළ ගැනීම බැලීමේදී ආශ්වාසයේදී ඇදී ආ වාත ධාරාව ගොරෝසු ලෙසත් ඉහළට යයි. එයට එයම ආපස්සට හැරුණා ලෙස දැනිනි. ආශ්වාසයේ කෙටි බවත් ප්‍රශ්වාසයේ ඊට වඩා දිග බවත් මුළු පපු කුහරයටම ඒ සඳහා සූදානම් වන බවත් පෙනුනි. ටික වේලාවකින් ආශ්වාසය ප්‍රශ්වාසය සංසිඳුනි. ඒ දෙස බලා සිටි අතර මහත් ප්‍රමෝදයක් ඇතිවිය. පෙර දිනෙමින් හිස් අවකාශයක් ඇතිවිය. එහි නාම රූප කිසිවක් නැති අතර අනිත්‍ය මෙනෙහි කිරීමද කිරීමටද පෙනෙන දෙයක් නැත. එවැනි අවස්ථාවක් ගෙවා යන්නේ කෙසේදයි පහදා දෙන ලෙස ඊතා ඕනකමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා ප්‍රාර්ථනා කරමි. උත්සාහ කරලා තියෙනවා ඉස්සරහට යන බවත් පේනවා. නමුත් මේ නාම රූප කියන වචනේ යොදපු හැම තැනම පටලවාගෙන තියෙනවා වගේ පේනවා. ඒ නිසා මේ රචනයේ අදාළ විදිහට මේ කෙනා මොනවද මේ නාම රූප කියලා අදහස් කරන්න කියලා නිර්වචනය කරොත් පුළුවන් විසඳන්න ප්‍රශ්නේ. ඒකව නැති වුණත් විස්තරය හොඳයි. නමුත් මම හිතනවා ඒක හොඳයි කියලා මේ වගේ වචනයක් දාගත්ත ගමන් අර කරගෙන යන ලස්සන ගමන සම්මුතියෙන් කියන්න පුළුවන් එක පටල වෙනවා. ඒක නිසා කැමැති දේ කෙනා සබහා වෙනුවෙන් මොකද්ද මේ රචනයේ නාම රූප කියලා අදහස් කරේ කියලා කියන්නේ? ඉතින් එහෙම නැත්නම් කරුණා කරලා අනිත් දවසේ ඒක දාලා ලියන්න. ඒක නැතුව මේ රච මේ මුළු නඩුවම කතා කරලා තියෙන එක ගැන. ඒක ලියවිලා නැහැ. ඒකේ ලියවෙන්න ඕනෙත් නැහැ වචන. තමයි වැටෙන දේ වැටෙන වශයෙන් කිව්වනම් හරි. ඇතිවීම නැතිවේ නාම රූප මොනවත් නැති දැන නාම රූප නැති වෙන්න දෙයක් නැහැ. මොකක්ද නාම රූප කියන වචනේ තහනම් වචනයක් කියන්නේ. ඒ වෙනකොට වෙන වචනයක් දාලා රචන ලියලා. ඒකට මම හිතනවා ඊටත් වැඩි ඉස්සරහට යයි. පුළුවන් තරම් ඒ වගේ බරපතල වචන දාගන්න එපා. වචන නරක නිසා නෙවෙයි. නමුත් ඒක නිර්වචනය වුණේ නැත්නම් සම්පූර්ණ වැරදි අදහසක් යන. විශේෂයෙන්ම භාවනා කමඨාන් මේකට අවශ්‍යම නැහැ ওই කිසිම බුද්ධඝම වචනයක්. සම්මුතියෙන් හොඳට ලියන්න පුළුවන්. ඊවනම් පටලවෙන්නේ නැහැ. ඒ නිසා ඒක ලොකු හානියක් කරලා නැහැ රචනෙට. නමුත් මම ඉල්ලා හිටිනවා ওই කියන தত্ত্বය ඉක්මවන්න නම් මේකේන මේ රචනේ අද නෙමෙයි මොකද්ද නාම රූප කියලා කියන්නේ කියන එක දක්වන්න ඕනේ. ඒ නිසා අපි ඒකට ඉඩ දෙලා යන් ඊගා ප්‍රශ්න. දෙලුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපානය නිරීක්ෂණය කෙලෙමි. ආස්වාසය ප්‍රස්වාසය දිගුව කෙටි සියුමියයි. සියුම් වන අවස්ථාවේ රාමුවක ආකාරයේ කිසියම් වේගයක් පමණක් දැක්ගත හැක. අවසානයේ ආනාපානය නැති වී යයි. නැවත ආස්වාසය ප්‍රස්වාසය දෙස සතියෙන් බලමි. අරමුණට හිත යොදා ආස්වාසය ප්‍රස්වාසය කිරීම ආයාසයෙන් කිරීමට සිදුවන බවද වෙහසක්ද දැනේ. එවිට අරමුණේ සිත නොහොපිතා සතියෙන් සිටිමි. සිත විවිධ අරමුණු වෙත ඇදී ගියත් සතිය ඇති බව හැඟේ. සිත කය සැහැල්ලුය. එහෙත් මෙම කාල සීමාව තුළ බාහිර කිසිත් අවධානයට යොමු නොවි ඇති බව නැවත අරමුණට සිත පැමිණි විට දැනේ. මෙසේ කොපමණ වේලාවක් සිටියද කියා තේරුම් ගත නොහැක. ගත සිත ප්‍රබෝධමත්මය. අප සියලු දෙනාට වෙනුවෙන් මෙම නිර්මල ධර්මයේ ලබා දෙන්නා වූ අතිමහත් වෙහෙසටපත් ඔබ වහන්සේ මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවායි අප සියලු දෙනා මහත් ප්‍රාර්ථනා කරමි. ඔක්කොමලා වෙනුවෙන් පින්පමුණන්න හැදන්නේ. ඒකටත් කමන්නේ. මේ මුල් කොටසේ මේට වැඩිය මේක ලස්සනට ලියන්න පුළුවන්. තොරතුරු හොඳයි. ඉස්සරහට ගියේ අදි අදිෂ්ඨාන ශක්තිය වැඩිලා තියෙන බව තොරතුරුමුත් පේනවා, වචනවලුත් පේනවා. අන්තිම පටන් ගන්න වෙලාවේ මේ ආනපනේ ගෙවුනහම මේකත් එක මොනවක්වත් කරගන්න බැරිකමක් තියෙන ඉස්සල ප්‍රශ්නෙත් එකයි මේකෙත් එහෙමයි. ඉතින් තියෙන වෙලාවේ විස්තර ටික බැලිල්ලෙන් තමයි ඒකට ආලෝකේ වැටෙන්නේ. ඒක නොකිය යන්න හදන්නේ. යමහට ගිහිල්ලක් තියනවා වෙන්නේ නැති ඔය කියන ගෙවිච්ච තැනට. එතනදී ඇති වෙන යම් සැකයක්, බයක්, අනිශ්චිතතාවයක් නැති කරන්න බෑ ගියාට පස්සේ. ඉතින් යන්න ඉස්සෙල්ලා පේන වෙලාවේදී ආස්වාසිය මෙහෙමයි මේකේ වචන තුනක් ලියලා තියෙනවා ආස්වාසිය ප්‍රස්වාසිය පිළිබඳව. නමුත් ඒක ඊට වැඩිය මම කියනවා ඊට වැඩිය හොඳ ස්වභාව ලක්ෂණ තටහන් ආකාර වශයෙන් ලියන්නේ කියලා. ඔගේ ලියලා තියෙන වචන තුන මතකද ඔගේ? ඉස්ලාම කියනකොට ආනාපාන පිළිබඳ වචන තුනක් තියෙන එක නරක නෑ. හැබැයි ඒක නිකන් මල්ලෙන් ගහන වචන ටිකක් තියෙනවා. දෙගු කෙටි සිව් මොකක්ද කියලා කියන්නේ. දිග වෙලා තියෙන උණුසුමක දිග ගතියක්ද සීතලක දිග ගතියක්ද පීරිගාවි කියලා කීයක්ද ගැටුමක දිග ගතියක්ද දන්නේ දිගයි කොටයි කියන මොකද්ද දන්නේ ඒතර සිවුම් වෙලා තියෙන මොකද්ද කියලා එව්වා මේ ධාතුවක විශේෂණ පදව මොකද්ද ධාතුව මොකද්ද කියලා කියන්නේ ඒක කට්ටි පණින හැටි මෙතෙන්ද ගිය කෙනාගේම දත් හස්යෙන් පණනවා අවශ්‍ය කාරණේ පන්නලා අදාළ විශේෂණ පද දානවා උත්සාහයක් කරලා තියෙන බව පේන. අවංක උත්සාහ කරලා තියෙනවා. යකා බෙල්ලෙම අල්ලන්න. සර්පය අල්ලනවා අල්ලන්න බෙල්ලෙම මේ ආශ්වාසය කියලා කියන්නේ උණුසුමක්ද, සිසිලසක්ද, පීරි ගෑමනක්ද, වෙහෙසක්ද, කම්පනයක්ද, චංචලයක්ද? දිග කෙටි බව කිව්වට ඒක කියෙවෙන්නේ නැහැ. හිතනවා ඇති කියෙවෙනවයි කියලා. කියන කෙනාටත් කියෙවෙන්නේ නැති මේ අහගෙන ඉන්න මට කියෙවෙන්නේ නැහැ. ඒක දන්නවනම් ඔය යන තැනේදී ලොකු ආත්ම ආරක්ෂාවක් ලැබෙනවා අදිෂ්ඨාන ශක්තියක් එනවා නිසා අද හතර වෙනි දවසේ නිසා මම කාගෙමුත් ඉල්ලා හිටනවා. කරුණාකර මේ වාක්‍යයේ ඒ කමඨාන් වார்த்தාවේ ඒ මූල කර්මස්ථානයේ සක්මන නම් ඒකේ වැටහෙන ආකාරය මේ සම්මුතියක් මම අහන්නේ. මොන්නම අභිධර්මයක්වත් මට එපා. වැටහෙනදී අදින් පස්සේ මං ඉන්නේ දිනන පැත්තේ. දැන් ඉතින් කියපු කියපු නිසා කවුරු කවුරුත් ඔක අල්ලගෙන එනවා. නමුත් මං ඉල්ලනවා ඒ වුණාට හැම කෙනාම මේ කිටි කිටි එන්න ඕනේ. කඹේ අදිනා වගේ කිටි කිටි එන්නෝනේ කර කර බරාරලා ඇරලා කර ඇරලා ඉන්න එපා. එතකොට ඔය ඉස්සරහට එන දේ සැකේ දුරු කරගන්න හම්බ වෙනවා. සැකේ දුරු කරගන්න නම් අල්ලනකොට නම් බෙල්ලෙම අල්ලන්න සතා. බලිගෙන් අල්ලන්නත් එපා. වෙන තැනකින් අල්ලන්නත් එපා. ඒක කනවා. ඒ කැමන තමයි සැකේ කියන්නේ. ඒ කැමන තමයි බය කියන්නේ. ඒ කැම තමයි අනිශ්චිතතාවය කියන්නේ. එතන අන්තිම වාක්‍යය කියනවා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අනිශ්චිතතාවය ඉවර වෙනවා. හරියට අරමුණ අල්ලන්න කද්දාකත් අනිශ්චිතතාවයක් නැහැ ඉස්සරහට යන්න පොදු වார்த்தාවක් විතර ප්‍රශ්නකින් තොරව වார்த்தාවක් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. කැමැතිද ඒ කෙනා තව ටිකක් අතින් දාලා කියන්න මේ කොහොමද ආස්වාද ප්‍රසවාසය වැටෙන්නේ කියලා. හොඳයි. මයික් එක පොඩ්ඩක් පාවිච්චි කරමු. ආස්වාසයෙන් මයික් එක වැඩ කරන්නේ කවුරු හරි ඒක ඕන් කරලා දෙන්න පුළුවන් අවසරයි සම්මහන්ස ඇයින්නේ අවසරයි සම්මහන්ස ආස්වාස ප්‍රාස්වාසයේ පීරිගෑමක් වශයෙන් දැනෙනවා එතකොට ආස්වාසයේ ප්‍රාස්වාසයේ පීරිගෑම දෙකේ වෙනස මොකක්ද ආස්වාස කොට දැනෙන පීරි ගෑමනයි ප්‍රස්වාසයේ දැනකොට පීරි ගෑමනේ වෙනසක් තියනවාද? වෙනසක් දැන් මට එහෙම තේරුන්නේ සමහස. උන්ට බලන්න එතකොට මට කිය දෙයි දැන් මොකද්ද බලන්න ඕන කියලා. දිගට දැනනවා කෙටියට දැනනවා ලස්සන දැනනවා සුන්දර දැනනවා මොනවද කියන්නේ? මට එතකොට කිසි තැනක යොමු කරන්නේ මට දැනෙන්නේ මේකයි කියන එක. අනික් නැත්තම් මේ අනික් කට්ටිය වෙනුවෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ මං මේ ඉල්ලන කාරණාව ගන්න කොයි විදියට ප්‍රශ්නයක් නැගුවොත් හොඳයි කියලාද හිතෙන්නේ. මේ කවුරුත් හංගන්න හදනවත් නෙවෙයි. කවුරුත් නොදකත් නෙවෙයි. නමුත් මේකේ තියෙන මේ කෙලෙසේ හැටි, වංචනික ස්වරූපේ හැටි ඒක නොකිය ඔක්කොම කියන දේ කිය. ආන්නේ මේ මේ මං දන්නේ නැහැ තබහවට තාම තේරලා තියෙනවද කියලා මම මොනවද ඉල්ලන්නේ කියන එක. එතකොට ඒක ගණ්ඩ ඒක හෙලි වෙන්න මොන වගේ ඉල්ලීමක් මං කෙරුවොත් හොඳයි කකුල් දෙක අල්ල වඳින්නද නැත්නම් පහනක් පත්තු කරලා ස්තෝත්‍ර කියන්නද කොහොම කරන්නද මට තේරෙන්නේ නැහැ. කොහොමද ඉතින් මයික් එකේ තියෙන එක නම් හිතන්නේ ඒක එළියට ගන්න මොන විදියෙ yaadini යදින්න වෙයි කියලා. තේරෙන්නේ සමන්ස මයික් එකට කතා වෙන්නේ අපි මේ ගොඩුවට කතා වෙන්නේ. කැමතිද මේ හුස්ම පීරි ගෑමක් වශයෙන් ඉහළට මෙහෙම රවුම් ආකාරයෙන් අන්තිමට රවුම් වේගයක් විතරක් අන්තිමට ඉතුරු වෙලා නැති වෙගෙන යනවා. ඒක එතෙන් ඒක මම පිළිගන්නවා. නමුත් එතෙන්ද ඉන්නේ ඉස්සරලා දෙක වෙන්ව පෙනෙන වෙලාවක් තියෙනවනේ. එතනයි ගැටේ තියෙන්නේ. එතනයි ලියන්න ඕන දන. ඒක පන්න නැහැටි මම මේ කියන්නේ. ගෙවිනට පස්සේ කියනවා. මට ගෙවෙන හැටි කියන වැඩක් නැහැ. ඒකෝට තාම සැකේ ඇති වෙලා ඉවරයි. පටන් ගන්නකොටම ලද පුළුවන් තරම් ඉක්මනින් මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා වෙනස ඇති කරලා ගන්න. ඒ නිසා ඒ කතා කරවන්නේ බහ තෝරන්න මොන විදිහට මේ උපදේශ දුනොත් හරියද කියලා මට තේරෙන්නේ නැහැ. ඊයේත් අපි එකතු වෙලා තුන් හතර දෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරා මේක කොයි විදිහට කිව්වොත් ඇත්තටම යෝගාවචරේ ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් මේ කියන දේ වසංගන්න ඕනකමකුත් නැහැ ඒකත් මම දන්නවා. මම මේ ചാටු කතාවක් වංචනික භාවයකින් ෂටගතියකින් ඒක වසංගලා යහපැත්තට යන්න හදනවා. ඒක ඒක හෙලි කරගන්නයි මම මේ දඟලන්නේ. සම්මාස මට ඒ ටික තේරෙන්නේ නැහැ මට ඒක නම් තේරෙනවා. ඒ ඒ ටික විතරක් මට හොඳට තේරෙනවා. කොච්චර මම කතා කරලා තේරෙන්නේ නැති බව නම් මට තේරෙනවා. ඒ නිසා මම හිතනවා මේ කමඨාන් සාකච්ඡාව පැත්තක තියලා කමඨාන් වார்த்தාව ලියන්නේ කොහොමද කියන රචනය අපි සාකච්ඡා කරමු කියලා. ඒක හරි වැදගත්. කවුද කැමති ඒකට මේ තව අදහස් ප්‍රකාශ කරන්න? ඒ නිසා මේ හංගන්න හදන දේකුත් නෙවෙයි උනන්දුවක් නැතිකමකුත් නෙවෙයි පින් නැතිකමකුත් නෙවෙයි ඔක්කොම තියෙනවා. මොකද මේ ආශාස වැටෙනකොට මෙහෙමයි ප්‍රසවාස වැටෙන මේකයි කියන කියන එක කියවෙන්නේ නැති එකයි මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. හොඳ අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරියංක භාවනාවේදී පළමුව මම දැන් මෙතන යනුවෙන් කය වෙතට සිත යොමු කළා. එහිදී මට අරමුණ වූවේ සියුම් වේදනා පුඤ්ජයක් පමණි. ඒ එය කයේ කොමන කොටසේ ඇතිවන්නක්ද කියා තේරෙන්නේ නැහැ. නමුත් විඳීමක් දැනෙනවා. ඒ දෙස බලා සිටින විට උදරයේ පිම්බීම හැකිලිම දැනුණා. ඒ දෙස සතියෙන් බලා සිටියේදී පිම්බීම ඊටා කෙටිවත් හැකිලිම ඊට වඩා දිගුවත් සිදුවන බව දැනුණා. පිම්බීමේදී උදරයේ ඉදිරියට නෙරා එන බවත් එවිට උදරයේ ඉහළ කොටස වැඩිපුර තෙරපෙන බවත් එනිසා කයට වෙහෙසක් දැනෙන බව සතියෙන් දැක් ගන්න ලැබුණා. හැකිලීමේදී උදරය ඇතුළට ගිරෙන බවත් එවිට උදරයේ පටන් මුළු කය පුරාම සැහැල්ලුවක් ඇති බවත් වැටහුණා. මේ අත්දැකීමේ පිම්බීමේ හා හැකිලීමේ වෙනස තේරුම් ගැනීමට හැකි වුණා. එම දැනීමේ යුතුව එක දිගට පිම්බීම් හැකිලීම් 6ක් 7ක් පමණ මෙනෙහි කරගත හැකි වුණා. වරින් වර සිතට බාහිර අරමුණු පැමිණියත් ඒවා මෙනෙහි කරගත හැකි වුණා. නැවත අරමුණට හිත ගෙන ගිය පසු පෙර පරිදිම සතිය පිහිටුවා ගැනීමට හැකි වුණා. භාවනා පැය අවසන් වීමට ආසන්නයේදී පාදයේ වේදනාවක් හටගැනුණා. එය වඩාත් තද බල නොවන තුරු සිත වරින් වර වේදනාවේ ස්පර්ශ වුණා. වේදනාව ඊටමත් ප්‍රකට වූ විට ඒ දෙසම සතියෙන් යුතුව බලා සිටියා. වරින් වර ඒ අතර තුරදී ඒ අතරතුරදී පිම්බීම හැකිලීමද දැනුණා. සමහර අවස්ථාවලදී පිම්බීම හැකිලිම මදක් වේගවත් බවක් දැවුණා. මෙසේ භාවනාපය අවසන් තුරාම සතියෙන් ඒ දෙස බලා සිටීමට හැකි වුවත් පාදයේ වේදනාව කෙරේ සිතේ නුරුස්නා බවක් ඇතිව තිබුණා. ඔබ වහන්සේට සසර ගමන වහා නතර වේවා. ත්වන් සරණයි. මේ මේ රචනය නම් ඔය ඉල්ලන දේ තියෙනවා. ආස්වාසය වෙනකොට ඉදිරියට නිරනවා. පපිය උඩ කොටසේ තෙරපීම වැඩි වෙනවා පේනවා. හැකිලෙනකොට පපුව බඩ පාත් වෙනවා පේනවා, සැහැල්ලු වෙනවා පේනවා. ඒ තොරතුරු ටික තමයි මම ඉල්ලන්නේ. මොනවත් නෙමෙයි. ඒකට ය아가න්න බැරිකමයි තියෙන්නේ. නමුත් මේ තොරතුරු ටික දෙන්න ඉස්සෙල්ලා කයට හිත යදුවා වේදනාව වගේක් ආවා කියලා නිකන් කාටුවක් ඇදලා දාලා තියෙන අපරාධ. ඔය වේදනාව පිම්බි මහැකිලින් වැටිච්ච තැන රචනය පටන් ගත්තා නම් 100ක් ලකුණු හම්බෙනවා. එනිසා ලියන්න පටන් ගන්නකොට හරි තැන හොඳ තැනින් පටන් ගන්න. මට ඊට වේදනාව දැනුණා. එක්කෝ මේ වේදනාව මොනවද කියලා හරි විස්තර කරන්න ඕන. එහෙම නැත්නම් මේ මාත්‍රකාව දාන්න අන්තිමට. මට මේ විදිහට පිම්බීම හැකිලිම දැනෙන්න පටන් ගත්තා ඉඳගෙන විනාඩි 5යි. ඒක යන්නේ අන්තිමටම. ඒ නිසා දැනිච්ච හරි ටික ඉදිරිපත් කරන මේ දක්ෂකම අනුව මායයක් පරදිනවා කෙලෙසුත් පරදිනවා. ඒ දනිච්ච දේ උනත් ඉදිරිපත් කරන තේ ප්‍රබබා නම් ඒ අතරතුර මායය රින්ගනවා. ඒ අතරමැද කෙලෙස් රින්ගනවා. ඒ නිසා මේ රචනේ අපි මේ අද දවසේ කතා කරපු වයින් ඒ අදාළ මස් ටික තියෙනවා ඒකේ. ඕජාව ටික තියෙනවා. ඉතින් එහෙම වෙනකොට ප්‍රශ්නේ හමාර වෙන්නේ ප්‍රශ්නකින් නෙවෙයි. ප්‍රශ්න කියන්නේ දෙයක් නැහැ ඒතකොට. අන්තිමේදී හැබැයි කියලා තියෙනවා ඒ ඉදිරිපත් කිරීමේ දෝෂයක් තියෙනවා. කකුල වේදනාවක් ආවා යන්තම් වේදනාව තීනකම් ඉඳලා හොඳට වේදනාවට පස්සේ මම මෙනෙහි කරන්න ගත්තා. ඊට පස්සේ වාක්‍යයක් ඇතුළු කරනවා මට ඒ අතරමැද පිම්බීම හැකිලිම දැනුනයි කියලා. මේ රචන ටික ඔක්කොම මේ වාක්‍ය ටික ඔක්කොම පිම්බීම හැකිලිම මාත්‍රිකාවේ තේමා කරගෙන ලිව්වනම් මම පිම්බීම හැකිරීම මෙනෙහි කරමින් ඉනකොට මට කකුල වේදනාවක් දැනෙනවා. එතකොට මට මේ කකුල වේදනාව දැනෙන්නේ අනිනවා විදියට, පුච්චනවා විදියට, කපනවා විදියට නැත්නම් මට දරා ගන්න පුළුවන් විදියට ක්‍රමයෙන් මේ වේදනාව වැඩි වෙනකොට එක්ක මගේ පිම්බීම හැකිරීම මට නොදැනී ගියා. ආදි වශයෙන් අර ලියන හැම වාක්‍යයකම ප්‍රධාන නළුවා ප්‍රධාන දේ පිම්බීම හැකිරීම කියන එකට යන්න ගත්තොත් ඔය ටිකක් භාවනා කරනකොට ටොන් එකක් තොරතුරු හොයන්න පුළුවන්. මම මේ එකක්වත් නැතුව දඟලන්නේ මේක ඉදිකට තුලක්වත් නැතුව මම දඟලන්නේ. එච්චරක් බානකොට ඕන තරම් ලියත හැකියි. ඊට පස්සේ ඉතින් කීකරු Taman අතේ අරතර ගත්තු කීකරු හරකෙක් වගේ බූරුවෙක් වගේ භාවනා යටතට එනවා. මේක දැකලා නැතුව නෙමෙයි මම නැවතත් කියනවා. කියන්න වසංගන්න ඕනකමකුත් නෙවෙයි. නමුත් මෙන්න මේකට බලන්න ඕනේ මේකට ලියන්න ඕනේ කියන ඒ තියුණු භාවය ඒ එකලස තාම ඇවිල්ලා නැහැ. ඒ තාක්කල් මම දන්න එක මගේ දුර්ලකමකට වැටෙනවා කියන. මම බලනවා දන්න මොන දහංගටද දාලා හරි මේ උනන්දු තියෙන කෙනාට මේක කියලා දෙන්න. ඒක නිසා යන්තම් හරි මේක තේරුම් ගත්ත කෙනා බහ තෝරාගත්ත එක්කනා මේක තේරුම් ගත්ත එක්කනා කරුණා කරලා සභාවට ඇවිල්ලා කට උතර දීලා අපි එතෙන්වත් එතෙන්වත් ආපනති කෙනාට පොඩ්ඩක් අත්තු දව්වක් දෙමු. අත්තලක් දෙමු. මම ඒත් හිතන්නේ 100 100ක් ඔක්කොටම දෙන්න පුළුවන් වෙයි කියලා. මේක පොඩි වැඩක් නෙමෙයි මේ කරන්න හදන්නේ මේ තියෙන තොරතුරු ඉදිරිපත් කිරීමේ ඒ කෞශල්‍යය ඒ ඒ ව්‍යාකරණය කියලා දෙන්නයි මේ හදන්නේ පළවෙනි දවස් තුනේ මම ඒකට උත්සාහ කරන්නේ නැහැ මොකද පළවෙනි දවස් තුනේ තාම කෙනෙකුටවත් අයිනුවානුවත් තේරෙන්නේ නැහැ දැන් ඇවිල්ලා තිනවා ආයිති ඒක නිසා මේ රචනය වුණත් නැවත ආයෙලියලා ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලා හිටනවා හෙට මුදුන්පත් වෙච්ච තැනින් පටන් ගන්න. එන මොන බාධාව ආවත් ඒක තියදී ආනපන පිම්බීම හැකිලෙ තිබුණද නැද්ද කියන කතාව මිස ආපු බාධාවේ අලගිය මුලගිය ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. මූල කර්මස්ථානේ තියාන ගිය ගම මොනවත් නැහැ. ඒක පුදුමාකාර බය කෙලස්. පුදුමාකාර බය මාරය. ඒ නිසා මාරයට උදව් දෙන්න එපා. කෙලස් වලට ආහාර දෙන්න එපා. පුළුවන් තරම් සක්මනේදීෝ පරියංගේදී ඒ මූල කර්මස්ථානය පිළිබඳව මේ උණු උණු කැවුම් වගේ තියෙන තොරතුරු ටික ලියන්න උත්සාහ කරන්න අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මම පාදයේ එසෙවෙමි. වම දකුණ මුල මැද අග වශයෙන් 100න් බලා සිටියෙමි. පය එසවීමේදී පාදයේ ක්‍රියාකාරීත්වය හා දනහිස් නැවීම ආදී දුටුවෙමි. සක්මන් කරන අතර වාරයේ සිතුවිලි ආවත් සිත පිට ගියේ නැත. පැය භාගයක් පමණ සක්මන් කර පරියංකයට ගියෙමි. මගේ මූල කර්මස්ථානය ආශ්වාසය ප්‍රශ්වාසය බැලීමයි. ඉඳගෙන විනාඩියක් පමණ සිත හුස්ම යොම විය. නාසයේ කෙළවර දැවටි හුස්ම ඇතුල් වෙනවත් පිට වෙනවත් බලා සිටියෙමි. ටික වේලාවකින් ආශ්වාසය සිසිල්වත් ප්‍රශ්වාසය උණුසුමටත් කෙටියටත් වැටෙන සැටි බලා සිටින අතර සිතවිලි ඇති වූ බවක් දකිමි. මෙසේ හුස්ම දෙස බලා සිටින විට වම් පාද උල්වලින් අනින්නාක් මෙන්ද දකුණු පතුල කබලක බැදෙන වැලි මත තබා සිටිනවා මෙන්ද නළලේ සිට හිස පිටුපසට විදුලියක් දුවනවා මෙන්ද වේදනා දැනෙන්නට වුණා හුස්ම රැල්ල බලා සිටින මට හුස්ම රැල්ල සිහින් වේගෙන යන බවක් දැනුණා එවිට නිල් පාට ආලෝක ධාරාවක් විහිදුණු අතර පෙන බබුළුමින් නිල් පාට ආලෝක ගුලියක් දකින්නට ලැබුණා මෙම අවස්ථාව විනාඩියක් පමණ ගතවන්නට ඇතී එවිට මම හුස්ම හුස්ම මට හුස්ම හොඳින් නොදැනී ගියා. ආයේ පටන් ගත්ත සිංහල පාඩම. ඒ දැනුන නිසා නාසය අගට සිත යොමු කෙලෙමි. එවිට පෙනුන ආලෝකයේ දහරාව නොපෙනී ගොස් නැවත ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන්නට ගත්තා. ගරු ස්වාමින් වහන්සේ මේ වේලාවේදී හුස්ම වෙත සිත යොමු කිරීමක්ද කළ යුත්තේ. කරුණාවෙන් පහදා දෙන සීක් ඔබ වහන්සේ නිරෝගී භාවය ලැබේවා. කොයි වෙලාවෙද කියලා කියවිලා නැහැ. කියන්නේ මේ වෙලාවේදී හුස්ම ලෙස හිත යොදන්න ඕන කියන්නේ මේ මොන ජවනිකාවේද කියන එක මතක කරනවා හොඳයි. නැත්නම් අනික් හරි හොඳ ෂෝක් එකකට ලියවිලා තියෙනවා. විස්තර තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක තමයි විස්තරය. ඒ නිසා මේ අහන ප්‍රශ්නෙට අදාළ ජවනිකාව මොකද්ද කියලා කිව්වොත් අපිට පුළුවන් මේක සාකච්ඡාවට ගන්න ඒ දීපේකන. කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඒක ලියන්න කොතෙන්ද මේ කොයි වෙලාවෙද මේ මොකද්ද මෙනෙහි කරන්න ඕන කියලා මේ මේ ගිය පාර හරි බව මට පේන්නේ. නමුත් මේ නගර ප්‍රශ්නයට අදාළ මෙන්න මෙතනදී මම මොකක්ද උඩ කරන්න කියන්නේ නැතුව ස්වාමීන් වහන්සේ කරු ස්වාමීන් වහන්සේ මයික් එකට කතා කරනකොට මේ වගේ තියාගෙන ගරු ස්වාමීන් වහන්සේ තවත් කෙලි මේ අතට හරව ගන්න මයික් එක මේ අතට හරව ගන්න ආන්න හරි අයිස්ක්‍රීම් එකක් කන්නා වගේ නිකන් ගරු ස්වාමීන් වහන්ස සිත් හුස්ම රැල්ල ගැන සිහි කරන්න ඕන ඒ එළිය දකින්න විටද නෑ නෑ ඉතින් එළිය දකින්න වෙලාවේදී Tamanට සැකයක් තියනවාද ඇයි හුස්ම රැල්ල සිහි කරන්න ඕනේ කියන ප්‍රශ්නේ යන්නේ ඇයි එතෙන්දී Tamanට මේ නාලෝකයේ පිළිබඳ සැකයක් තියනවාද නැත්තම් මේ නිතරම ආනපන බල්ල විස්තර කරන්න ඕනේ කියන මේ ඉල්ලීමට අහුම්කන් දීමක්ද ඔය කරන්නේ මට අර හුස්ම රැල්ල නැතුව ගියා දැනෙන්නේ නැතුව ගියා ඒක ඉතින් දැක දැන දැන දැනන්නේ නැති වෙලා යන්නේ ඔව් ඊට පස්සේ මොන ජවනිකාව ආවත් බලහන් ඉන්න එකයි තියෙන්නේ ඒක නිසා එතෙන්දී ආය හුස්ම රැල්ල මතු කරන්න යන්නත් එපා ඔකට සැකයක් දාන්නත් යන්නත් එපා අනිශ්චිත භාවයක් ඇති කරන්න යන්නත් එපා බයක් ඇති කරන්නත් එපා ඒ කෙලෙස් එවුවා මේ ඇතිවිච්ච එක දිහා මොනවාක්වත් නේද බලහින්න බැරිද කියලා බලන්න සැකනම් පමණයි අපි නඩුවක් දාන්නේ පෙසමක් ගන්න. සැක නැත්නම් යන්නරි. එහෙනම් පස්සේ අනිත් දවසේ යනකොට ඒකට සරල වචනෙන් කියන්නේ ඕකට ලෑස්තිලා යන්න. මොනම විදියකින්වත් භාවනාව යනකොට ප්‍රශ්න දාන්න යන්න එපා. මේක මේ යන්තම් නැගිටින ඇවිදලා යන නැගිටලා ඇවිදින්න හදන බබාට කකුල් මාට්ටු දානවා. ගිහිල්ලා තියෙන පාරේ කිසි වැරද්දක් නැහැ. ලියලා තියෙන විදිහට හොඳට පේනවා. යන පාරේ තමනුත් දැකලා නෙලියන්නේ. ඊට පස්සේ දැන් ඉන්න දෙයට ඕන දෙයකට වෙන්න දෙන්න. ඊට පස්සේ භාවනා භාවනාශින් අනිවාර්යයෙන්ම ගෙනියනවා. අපි ඕ යන්ත්‍රය ආයෙ නතර කළ බීම බාලා ආයෙත් අහනවා ඇයි මෙහෙම උනේ කියලා. ඒකට අර අච්චර උඩ ගිය යන්ත්‍රය ආයෙ බීමට ගෙනලා බින්දුවට බස්සලා ඕනේ ප්‍රශ්න අහන්න. යන අතේ යන්න හරින එකයි තියෙන්නේ. විශේෂයෙන් මේකට ඕන කරන තියෙන ආත්ම විශ්වාසයේ අදිෂ්ඨාන ශක්තිය කලපුරුද්ද සැක නැති ගතිය. ඇත්තටම නිවන කියන්නේ ඕකට තමයි. ඒකට සැක කරනවා නම් ඒකටත් පුරුද්ද නැත්නම් ඒකටත් බය නම් ඉතින් පැමිණි මේ gedette පැමිණි අමුත්තට පයින් ගහලා එලවලා වගේ පේන ඉතින්. එහෙසයි. මිසෙන්දනාද? එහෙ. හරි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මෙම ආරණ්‍යයේ භාවනාවට පැමිණි පළමු අවස්ථාවයි. පසුගිය දින 3 තුල භාවනා කර්මස්ථානවල යෙදී සිටීමේදී මා ලැබූ භාවනා අත්දැකීම් මෙලෙස ඉදිරිපත් කරමි. පළමු දිනේ පරිසරය වෙනස් වීම තුල භාවනා කිරීමේදී සතිය පවත්වා ගැනීමට තරමක් අපහසු විය. පළමු දින ධර්ම දේශනයට සවන් දීමෙන් පසුව පසුවදා උදාසන සිට ආරම්භ කළ භාවනාව පිළිබඳව අධ්‍යක්ීම් පාත සඳහන් වේ. සක්මන් භාවනාව. උදෑසන අවදි වීමෙන් පසුව පැය භාගයක් පමණ සක්මන් භාවනාවේ යෙදෙමින් පළමුව සිටගෙන සිටන බව මනාව වටහාගෙන ඉන්පසුව සුළු වේලාවක් සාමාන්‍යයෙන් ගමන් කරන ආකාරයට සක්මන් කෙලිමි. පසුව වම දකුණ වශයෙන් පාදවලට ආ සිත නංවා වම් කකුල වම ලෙසත් දකුණු කකුල දකුණු ලෙසත් සිතින් ස්පර්ශ කරමින් සක්මන් කෙලිමි. පාදයන් බිමට තදවන ආකාරයත් ඉහළට එසවීමේදී සැහැල්ලු වන ආකාරයත් මනසින් ස්පර්ශ කෙලිමි. සුළු වේලාවකට පසුව පායෝල ඔසවනවා, ගෙන යනවා, තබනවා ඉරියව්වටම මාරු වෙමින් සක්මන් කළා. එය ඔසවන විට විලුඹ පළමුව එසවෙන ආකාරයටත් කෙමෙන් ඇඟිලි තුඩු එසවෙන ආකාරයත් මනසින් ස්පර්ශ කර ගෙන යාමේදී পায় සැහැල්ලු වන ආකාරයත් බිම තබන විට පළමුව විලුඹ බිම වැදී পায় බිම ස්පර්ශ වන ආකාරයත් මනසිකාර කරමින් සතිය පිහිටවා ගතිමි. සක්මණින් සිත අවස්ථා කීපයකදීම පිටත ගියත් ඒ බව දැන වහාම සක්මනේ මනසිකාරයට නැගුවෙමි. පරියංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසුව පරියංකයට වාඩි වෙමි. වාඩි වී සිටින ඉරියව්ව මනසිකාරයට නංවමින් ශරීරයේ ස්පර්ශ කෙලෙමි. ඊතා සුළු වේලාවකදී ආස්වාසය ප්‍රස්වාසය තදින් දැනෙන්නට විය ශරීරයේ ස්පර්ශයෙන් මනස ඉවත් කර ආස්වාසය ප්‍රස්වාසයට සිත පිහිට වූ වෙමි. නාසයේ අග්‍රයේ නාසාග්‍රයේ ස්පර්ශවන ආස්වාසය ප්‍රස්වාසය මෙන්ම මානසිකාරයෙන් හඳුනා ගතිමි. හුස්ම ඉහළ පහළ යන ආකාරය දකිමින් සුළු වේලාවකට පසුව කෙමෙන් කෙමෙන් හුස්ම වේගය අඩු වී සංසිඳන තත්වයකට පත්විය. එම සංසිඳීම කෙරෙහි සිත පිහිටුවා ටික වේලාවකදී මනසක් ශරීරයෙන් එක්වරම හුදකලා තත්වයකට පත්ව නිද්‍රා වැනි තත්වයකට පත්වීමි. එසේ ටික වේලාවක් කොපමණ වේලාවක් සිටියේදයි නොදැනිමි. කිසිදු හැඟීමක් දැනීමක් නොමැති වුවත් සතිය පවත්වන බව දැනගතිමි. එය නිନ୍ଦ නොවන බව මගේ විශ්වාසයයි. භාවනාවට වාඩි පෙර අදිෂ්ඨාන කළ පරිදි පැයකට පසුව නින්දෙන් පිබිදියාක් මෙන් නැගී සිටි බව මගේ අත්දැකීමයි. දෙවන අත්දැකීම. ඊට ආකාරයටම සක්මන් භාවනාව නිමවීමෙන් පසුව පුටුවක වාඩි වී පරියංක භාවනාවට යොමු වෙමි. පෙර පරිදිම වාඩි වී සිටින ආකාරය මානසිකාරයට නංගවා ආනාපානයට හිත යොමු කර සතිය පිහිටවා ගතිමි. ටික වේලාවක් ගත වීමේදී ශරීරයේ උඩුකය දෙපසට වම දකුණ වැනෙන වම් දකුණ වැනෙන ආකාරයක් දැනෙන්නට විය. මා ඒ දෙස නිහඬ බලා සිටීමි. කෙමෙන් උඩුකය දෙපසට තදින් සෙලවෙන බව හොඳ ආකාරව වටහා ගනිමින් එසේ වන්නට ඉඩදී මා සිත පිහිටවාගෙන සිටියෙමි. ස්වල්ප වේලාවකදී සියල්ල නතර විය. මායේ භාවනාවෙන් නැගී සිටියෙමි. සෙවෙනි දින අර අත්දැකීම. ඊයේ රාත්‍රියේ පරියංක භාවනාවට පෙර ඊට ආකාරයට සක්මන් භාවනාවේ යෙදී සිත පිහිටවාගත් පසුව පරියංක භාවනාවට වාඩි වී මා හිඳින ආකාරයට මනසිකාරයට නංවා ශාරීරික ස්පර්ශ කරමින් සිටියේදී ආශ්වාසය ප්‍රශ්වාසය දැනෙන්නට විය. ඒට මනස යොමු කෙලෙමි. නාසිකාග්‍රයේ හුස්ම ඉහළට වදින ආකාරයත් පිටවෙන ආකාරයත් සුළු වේලාවක් මනසිකාරයේ නංවා හුස්ම වේගය තදින්ම දැනෙන ස්ථානයට මානසිකාය ගැනීමට උත්සාහ කෙලිමි. ඒ අවස්ථාවේ උදරයේ පිම්බීම ආරම්භ විය. උදරයේ පිම්බීමත් නාසිකාග්‍රයේ ගැටෙන එකවර ස්පර්ශ කිරීමට උත්සාහ කිරීමේදී හුස්ම රැල්ල කෙමෙන් කෙමෙන් වේගවත් වන බව දැවිනි. ඒ දෙසම මනසට ඒ දෙසම මනස යොමු කෙලිමි. හුස්ම රැල්ල කෙමෙන් වේගවත් වී මහා හුලඟක් හමන්නාක්මෙන් පිටතට ඇදී යන්නට විය. මහා නිහඬ බව ඒ දෙස බලා සිටියෙමි. කෙමෙන් වේගයෙන් මහා නිහඬව ඔව් මහා නිහඬව ඒ දෙස බලා සිටියෙමි. කෙමෙන් වේගවත්ව හුස්ම රැල්ල පෙනෙන නොපෙනෙන සිහින් වලාවක් ලෙස වේගයෙන් පිටතට ඇදී ගියේය. ඒ දෙස බලා සිටින විට ශරීරය උඩ කොටස ඉදිරියට හා පසුපසට සෙලවෙන්නට විය. ඒද නිහඬව බලා සිටීමේ සියල්ල කෙමෙන් නිහඬ විය. නින්දකින් නැගී සිටියාක් මෙන් භාවනා ඉරියව්වෙන් නැගී සිටීමේ තෙරුවන් සරණයි. මේක ඇත්තටම අවසාන පරියන්ක විතරක් තිබ්බනම් ඇති ඔච්චර දිග සටහනක් අවශ්‍ය වෙන්නේ අපිට ඉතිහාසය ඕනේ නැහැ. භාවනාවට මේට ආවට පස්සේ කරපු හොඳම පරියන්කේ විස්තර ටික විතරක් තිබ්බනම් සියල්ලම කියෙවි. ඉතින් ආස ඇති මේ පළවෙනි වතාවට ආවේ පළවෙනි දා නිින්ද ගියා දෙවෙනි දා බණ ඇහුණා තුන්වෙනි දා කියලා තින් විස්තර කියන්න නමුත් භාවනාවට ඒව වැදගත් නැහැ. භාවනට රෝල්ලා තියෙන Tamanට හරිය ගිය හොඳම සක්මනක පරියන්ක විස්තර කිව්වනම් මේක බෑ හොඳයි අර පුරුදු වෙන කෙනෙකුට මේ රචනයක් ලියන්නේ නැහැ. වාර්තා ලියන්නේ මෙහෙමයි කියලා. ඒ නිසා ප්‍රගතියක් පේනවා. නමුත් ඒක පොඩි විවේචනයක් කරනවා නම් හොඳම පරියන්කේ තුනේ දවස් තුනේ වෙච්ච හොඳම පරියන්කේ විස්තර ටිකත් හොඳම සක්මනේ විස්තර ටිකක් ලියුවොත් ඇති. ඒතකොට වැරදිච්ච ලියන්න එපාලේ වැඩක් නැහැ. ඒක කිසිම වගතුවක් වෙන්නේ නැහැ. එහෙමනම් කරන්න දෙන්නේ ආය මූලික උපදේශ ටික ලබාගෙන ගිහිල්ලා නිකන් ඉඳගෙන වාඩි වෙලා හැටි බලන්න එකයි තියෙන්නේ. වැරදිලා තියෙන්නේ භාවනාව නෙවෙයි. ඔය gedirin ගෙනාවු හිතෙන් ගෙනාවුවා. ඒව ලියන්න නිකන් පෑන් නාස්ති කරන්නත් එපා, කඩදාසි නාස්ති කරන්නත් එපා, කොළ නාස්ති කරන්නත් එපා. මේ යන විදිය හොඳයි. මුල් මුල් දවස් දෙකේම යම් යම් අඩුපාඩු තියෙනවා ගොඩාක් හැදිලා තියෙනවා රචනෙත් හැදිලා තියෙනවා භාවනාවෙත් හැදිලා තියෙනවා ඒක තමයි අපි ඔය නීමාතික භාවනාවෙන් ලැබෙන ලාභේ මොකද එකම විදියටම වැඩේ යනවනේ ඉතින් මේ විදියට කරගෙන යන්න පුළුවන් තරම් කතාව මූල කර්මස්ථානට සාපේක්ෂව තියාගන්න සක්මනේ පරියන්ක දෙකේම ඒතකොට දවස් 3කින් වෙච්ච වැඩ එක වරුවෙන් එහෙම නැත්නම් එක පැයෙන් වෙන්න ඉඩ තියෙනවා ඒ ගැම්ම ගන්නකොට ඒක එහෙම තමයි හැටි අන්නේ විදිහට ඒකට අනුග්‍රහ වෙන විදිහට, ජවය කැවෙන විදිහට උනන්දු වෙලා කරගෙන යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. සක්මන් භාවනාව වම් පාදයේ වම් පාදයේ හැටියටත් දකුණු පාදයේ දකුණු පාදයේ හැටියටත් බලමින් සක්මන භාවනාවේ කෙලෙමි. ටික වේලාවක් සක්මන් කරන විට ශරීරයේ මුළු බරම වම් පාදයේ මත යෙදෙමින් පොළවේ ස්පර්ශ වන බවත් දකුණු පාදයේ ඊතා සැහැල්ලු වී එසවි බිම තැබෙන බවත් දැනුනි. තවදුරටත් ඊතා විමසිල්ලෙන් යුතුව පාදවල රිද්මය දෙස බැලුව විට දකුණු පාදයට වඩා වම් පාදයේ පොළවේ ඊතා හොඳින් ස්පර්ශන ස්පර්ශව ගැටෙන බවත් සැබවින්ම නොණ්ඩි ගසන්නාක් මෙන් වම් පාදයට බර දෙමින් ගමන් කරන බවක් දැනුනි. ශරීරයේ මුළු බරම වම් පාදයට පවරමින් රූකඩයක්සේ සක්මන් මළුවේ ගමන් කරන්නා අයුරු දැකගත්තෙමි. ශරීරයේ බර උකුල් ඇටයේ සිට වම් පාදයේ දැඩිව ගමන් කරවමින් තිබූ අතර දකුණු පාදයේ නිදහසේ පැද්දෙන්නාක් මෙන් දැනෙන තිබුණි. ශරීරයට ඊතා තද වේසක් දැනුනි. හිස බර ගතියක්, තාන්ත බවක් දැනුණු අතර වේලාව බැලුව විට පැය එකහමාරක් සක්මන් කර ඇති බව දැනගතිමි. පරියංක භාවනාව මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. ඊතා හොඳින් සමතුලිතව ඉඳගෙන උඩුකය දෙසට සිත යොමාගෙන කය දෙස බලා සිටිමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය සිහින් වායු ධාරාවක්සේ නාසයේ උගුර දෙසට වන්නට නලියන්නාක් මෙන් දැනුනි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් මෙන් වෙන්ව දැනුනි. වෙනදා මෙන්ම වෙනදා තරම් පරියංක භාවනාවේ රැඳී සිටීමට රුචියක් ඇති නොවේ. එපා වූ ගතියක් දැනෙන නිසා විනාඩි 10කට වඩා ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බැලීම අපහසු විය. එබැවින් සක්මන් භාවනාව කිරීමට පටන් ගතිමි. පරියංක භාවනාව එපා වූ ගතිය මෙසේ කීප විටකදීම මට දැනිනි. සක්මන් භාවනාව මෙසේ අප්‍රිය වීමට ඌවේ සක්මන් භාවනාව මෙසේ අප්‍රිය වීමට ඌයේ නැත. ගරු ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාව නොකොඩවා සිදු කර ගැනීමට කල යුත්තේ කුමක්දයි පැහැදිලිව කර දෙන සේක්වා. තෙරුවන් සරණයි. මේ මේ එපා වීම තමයි මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. ඒකට බුද්ධජනක පාවිච්චි කරන්නේ විරාගය කියලා. ආශාව දිකට උනන්දුවට රාගය කියලා කියනවා. භාවනා කරනකොට රාගය නැති වෙනකොට විරාගය පහළ වෙනවා. ඉතින් යෝගාචර ඒක හොඳ නැහැ කියලා නැගිටලා යනවා නම් ඉතින් ඒ කියන්නේ භාවනා කරලා තියෙන මොකටද කියලා දන්න. අර කියන පංච විනිබද්ද වලින් එකකට බැඳිලා. ඒ නිසා මේ එපා වීම භාවනාවේ ගැඹුරු භාවනාවට යන තියෙන ලොකුම රෝග ලක්ෂණයක් ප්‍රතිඵලයක් කියලා. අනිත් දවසේ එපා වීම අපේක්ෂා කරගෙන යන්න. ආවට පස්සේ කියන්නේ මේ තමයි රාගේ නෙවෙයි මේ විරාගේ. මේක ප්‍රතිඵලයක් භාවනා ප්‍රතිඵලයක්. මේ කෙලෙස් අඩු වෙනකොට හැටි. ඉතින් ඒකට නැගිටලා දැන් ආයෙ ධක්මන්ට ගියාම ආයෙ ධක්මනේ තියෙන කුණු ටිකක් දාගන්න පුළුවන්. හරියංගේ සුද්ධ කරගත්ත එකට සක්මණේ තියෙන කුණු ටිකක් දාගතයි. ඒ නිසා සුද්ධ කරලා දෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ ඒකට වෛර කරන එකයි ප්‍රශ්න. යෝගාවචරය සුද්ධ වෙච්ච හිතට තරම් වෛර කරන්නේ මොකේටවත්. ඒකට දෙන්න පුළුවන් තරම් ලන්දේ තියෙන කුණු පාට ඇදලා දාන්න. එනිසා භාවනා කිසි වරද්දක් මට පේන්නේ මේ තියෙන හිතේ තියෙන මේ මාරපාක්ෂික ගතිය, කෙලස් ගතිය රාගෙමයි ඉල්ලන්නේ. කැමැත්ත වෙයිලා. ඉතින් නීරසකම කම්මැලිකම එනකොට භාවනාවට නීරසකම කම්මැලිකම කියන තරම් අසප්පුරුසයි. මේ නීරසකම කම්මැලිකම භාවනා ප්‍රතිඵලයක් කියලා යන්න නම් ඒකට ලෑස්තිලා යන්න. එතකොට මේ ගැඹුරු වූ විරාගෝ සිට්ටෝ ධම්මාණං කියලා බුදුහාම කියන මේ විරාගයේ ධර්මයන්ගේ ශ්‍රේෂ්ඨම ධර්මය. ඉතින් ඒක ආපහුම සලුකස අදාළ නැගිටලා යනවනම් බුදුහාමඳුර ගසලා දැම්මා වගේ තමයි. ධර්මයේ ගසලා දැම්මා වගේ තමයි. ඒ නිසා අනිත් දවසට ඒකට ලෑස්තිලා යන්න. එතකොට ඒක සුභාසින්සනක් පාටපත් වේ ඒතික් භාවනා කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. සිටගෙන සිටින ඉරියව්වට සිත යොදමින් පියවර තබන්නට විය. මෙසේ ගොස් මම දකුණ ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන්ද කරගෙන ගියේ. ඉන්පසුව වම ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන් කරගෙන ගියේය. මෙසේ පියවර ගෙන යන විට ඇවිදින විට කකුල් දිගැරෙන නැමෙන ස්වභාවය බලන්නට සිටිනි. වම් කකුලේ මුල සිට දෙපතුල දක්වාම හැසිරෙන ආකාරය බලා සිටියෙමි. කකුලේ මස් පිටු තද වෙන, ලිහිල් වෙන ආකාරය, දන හිස නැමෙන දිගැරෙන ආකාරය, යටිපතුල පොළවේ ගැටෙන ආකාරය, මැද පොළවේ ගැටෙන ආකාරය, ඇඟිලි වෙන වෙනම පොළවේ ගැටෙන ආකාරය දෙස බැලීමි. මේ ආකාරයට දකුණු කකුලේ ස්වභාවයත් බැලුවෙමි. තවදුරටත් මෙසේ කරමින් ගමන් කරන්නෙමි. තවදුරටත් මෙසේ කරමින් බලමින් ගමන් කරන්නෙමි. හොඳට කියනවා දැන් ලියන්නේ වනේ. ඉතින් මේ විදිහට මේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැහැ කියලා අපි කලබල වෙන්න නරකයි. අහු වුණොත් භාවනා කරන්න මෙහෙමයි මානසික කාර්ය කරන්න මේකයි කියලා එදාට ප්‍රශ්න නැති වෙන එක විශාල ආනිසංසයක්. ඒකට කල යුත්තක් තියෙනවා. ඔක දිගට ওই විදිහට කරනකොට කරනකොට ප්‍රශ්න විඳුමට විශ්වාසය පහළ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අදිමොක්කේ කියලා කියන්නේ. අදිමොක්කේ කියලා කියන්නේ නිසක බව පහළ වෙන්න පටන් ගන්නවා. මේකට තමයි මම මෙච්චර බැනුම් ඇව්වේ. මෙන්න මේකයි මම කල යුත්තේ. මෙන්න මෙහෙම මම ලියන්න ඕනේ කියලා. එහෙම වුණත් පුළුවන් තරම් ලියන්න. එතකොට ඒක හරි දේ හරි බව පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තරන්න විශ්වාසය ඇති වෙනවා. ඒ නිසා මේ විදිහට සක්මන් කළාන්තර කරන්න එපා. පරියංගයට ගිහිල්ලා ඒ පරියංගකේදීත් වැටෙන විස්තර ඔය මේ අල්ලගත්ත ක්‍රමෙමයි. ඒ වගේම එදිනදා වැඩවලදීත් එක වැඩකදී හරි මේ කය පවතින හැටි පොඩ්ඩක් වැටහිච්ච වෙලාව පුළුවන් තරම් වාර්තා කරන්න. මේ වගේ හැම තැනකීම කොතෙන් හරි පටන් ගත්තාම මේක දිගින් දිගට දිගින් දිගට වැවෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ඊයේ ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කොට පසුව ආස්වාසය ප්‍රස්වාසය නිරීක්ෂණය කෙලිමි. දිගු කෙටි ලෙස ආස්වාසයත් ප්‍රස්වාසයත් වැටහිමි. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී ආස්වාසය ප්‍රස්වාසය සියුම් විය. නොදැනී ගියේය. උඩුකය දිගටි වී උඩට ඇදෙනවා මෙන් විය. සමහර අවස්ථාවලදී උඩුකය පැද්දුනි. පෙරට වඩා වැඩි වේලාවක් ආනාපාන සතිය තුල සිටියෙමි. සක්මන් භාවනාව. සක්මන් මල්වේ සක්මන් කෙළෙමි. පාදයේ විලුඹ පළමුව පොළවේ වදින බවත් දෙවනුව ඇඟිලි වදින බවත් නිරීක්ෂණය කෙලිමි. ඇඟිලි ඔසවන විට වැලි පිටුපසට විසිරෙන බවත් නිරීක්ෂණය කෙලිමි. දකුණු පාය හා වම් පායේ මේ සිදුවන ආකාරය මාරුවෙන් මාරුවට නිරීක්ෂණය කෙරිමි. සක්මන එපාවන තරමටම සක්මන් කොට ආනාපාන සතියට වාඩි වුනේමි. වාඩි වී සිටින ඉරියව්වට හිත යොමා සිතවිලි නොමැතිව මොහොතක් සිට ආස්වාසය ප්‍රස්වාසය නිරීක්ෂණය කෙලිමි. ආස්වාසය ප්‍රස්වාසය සියුම් වී නොදෙනී ගියේය. මේ අවස්ථාවේ සිත නිසල විය. මේ නිසලතාවය තුල ටික වේලාවක් රැඳී සිටියෙමි. සිතට සුවයක් දැනුනි. කකුල දිගේ කූඹියක් නගින විට දැස පියාගෙනම ඌව ඉවත් කෙලිමි. ඒ සිතේ නිසල බව දිගටම පැවතුනි. එපමණයි. මේකෙත් ඇත්තටම කයේ විස්තර ලකයක් විස්තර කරනවා නරක නෙවෙයි. නමුත් යම් වෙලාවක ආනාපානෙ වැටුනොත් මේ කය දික් වෙන උඩට ඇදෙනා වගේ කියන වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ විස්තර ගන්නට පටන් අරගත්තොත් පේන තෙක්මානේ අස්පනා පිට රෑගිය ගමන ටෝච් එකක් අරන් යනවා වගේ ලියක් වැටෙනවා. එහෙම නැත්නම් අඩු ගානේ කයේ විස්තර බලන්න. ඒ දෙක තියෙන තාකල් කවදාවත් බහන වර්ධින්න දෙයක් නැහැ. වැරදිලා තියෙනවා නම් ඒ වෙනුවට වෙන මොනවාරි බලන්න කියලා වෙච්ච ප්‍රශ්නයක්. ඒ නිසා මෙච්චර සරලයි එනතම මෙච්චර ඍජුයි භාවනාව. නමුත් ඒකට හිත යන්නේ නැත්තේ මේ කොතෙන්ද හිත යොදන්න තියන්නේ කියලා මොකද්ද මානසිකාරයේ යෙදිය යුතු දෙය කියලා යෝගාවචර දන්නේ නැත්නම් ඉතින් යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. එයාට කරන්න තියෙන ආය මූලික උපදේශ ටික අහන්න. ආය කමටහම වර්තාවලිය නැටි කරන්න. ඒ නිසා ওই පාරෙම ගියයි කියලා කිසි වගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අලුත් කෙනෙක් වෙලා අලුතෙන් පටන් අරගන්න ඒක කිසි දෝෂයක් නැහැ. ඉතින් මේ වගේ යන්න පටන් ගන්න කයට හිත දාපු ගමන් ඔය වෙන යන්න දන්නේ නැහැ. ඔතෙන් තමයි යන්නේ. ඉතින් නමුත් මේකේ තව අත්දැකීම් මදි ගතිය තියෙනවා. ඒ අත්දැකීම් පිරෙනකන් නිතර මේ වගේ සාර්ථක වෙන විදියට වාර්තා ලියනද ලියලා සක්මණේ පරියන්ක විතරක් නෙවෙයි එදිනදා වැඩවලදී පවා බලන්න අඩු ගානේ බත් කනකොට අඩු ගානේ දත් මදිනකොට මේ ශරීරේ වැඩ කරන හැටි. එතකොට තමයි මේක yaadena ගතියට එන්නේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරියංක භාවනාව. කයට සිත යොදා පරියංකයේ සමබරව හා සැහැල්ලුවෙන් වාඩි විමි. සුළු වේලාවකට පසුව හුස්ම ගැනීම හා පිටකිරීම සිදුවිය. ආස්වාසය ප්‍රස්වාසය ලෙසත් පස්වාසය ප්‍රස්ව ආස්වාසය ආස්වාසය සිංහල පාඩම පස්වාසය ප්‍රස්වාසය ලෙස හඳුනා ගතිමි. දකුණු නාස් පුඩුවෙන් සිරුර තුලට ඇදෙන්නේ ආස්වාසයේ බවත් වම් නාස් පුඩුවෙන් පිටවෙන්නේ ප්‍රස්වාසයේ බවත් මෙනෙහි කෙලෙමි. ආස්වාසයේ සීතල ගතියනොත් ප්‍රස්වාසයේ උණුසුම් බවත් නිරීක්ෂණය කෙලෙමි. විතක ආස්වාසයේ ඊතා දිගු ලෙසත් ප්‍රස්වාසයේ කෙටි බවත් නිරීක්ෂණය විය. විටක ආශ්වාසයේ නාස්පුඩු දෙකෙම සිදුවන බවත් නිරීක්ෂණය විය. ආශ්වාසයේදී උදරයේ පිම්බීමත් ප්‍රශ්වාසයේදී උදරයේ හැකිලීමත් නිරීක්ෂණය විය. මෙසේ විනාඩි 15ක් පමණ ආනාපානයේදී යෙදී සිටීමේදී ශාරීරිය සැහැල්ලු බවක් තිබුණු බව නිරීක්ෂණය විය. ඉන්පසු කයේ මගේ දකුණු පාදයේ දකුණු හිසේ අසලින් තද වේදනාවක් ඇතිවෙන බවත් එම වේදනාව දකුණු කකුලේ ඉහළ කෙළවර දක්වා ඇදී එන බවත් ටිකෙන් ටික මේ වේදනාව වැඩි වෙන බවත් නිරීක්ෂණය කෙරිමි. එවිට වේදනාව වේදනාවක් වශයෙන් මෙනෙහි කෙරෙමි. අනතුරුව දෙපා සීතල ගතියටපත් වී හිරිවැටුණු ස්වභාවයක් මට නිරීක්ෂණය විය. එම භාවනාවේ යෙදී සිටින විට හැකියුවේ එම භාවනාවේ යෙදී සිටීමට හැකියුවේ විනාඩි 20ක් පමණ කාලයකිනි. පසුව නැවතත් වම් පාදයේ පහළ කොටසේ තද හිරිවැටීමක් කොන්දේ වම්පස දකුණු කොටසේ මස් පිඩු තද වෙන ආකාරයත් නිරීක්ෂණය විය. ඉන්පසු මම පරියංකේ නැගිට සක්මන් භාවනාවට යොමු විය. ගරුතර ස්වාමින් වහන්සේ මම මේ භාවනාවේදී નિયમિત සිහිය පීඨවා ගත්තේද යන්න එසේ නොමැතිනම් අනුගමනය කළ යුතු පිළිවෙල කුමක්ද යන්නයි ගැන පැහැදිලි කර දෙන්නමින් ඉල්ලා සිටිමි. මේක යට මූල කර්මස්ථානයේ සම්බන්ධව සෑහෙන දුරට එකලසක් අරගෙන තියෙනවා. නමුත් අර වේදනාවක් ආපුවහම මොකද කරන්නේ? නැගිටිනකොට ඒක දිහා බලන්නේ කොහොමද ආදිවාසීන් ඒ ඇතිවෙච්ච සත්‍ය විවිධාංගීකරණය කිරීමේ දුර්ලභම වර්ගයක් තියෙනවා. ඒක ඉක්මනට හැදෙනවා. ඒ නිසා පුරුදු විදියටම ඒ මූල කර්මස්ථානයේ සතිය පවත්තන්න ඒ කියන්නේ ආනපාන සතිය පවත්තන්න දැන් කකුලේ වේදනාව එනකොට මේ ආනපානේ පස්සට යනවද ඉස්සරහට යනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද කියලා ඒ වේදනාවේ බලපෑම තැප වේවා දුක් වේවා ආනාපානෙට මොකද කරන්න කියන එක බලන්න නම් ආනාපානේ වේදනත් එක්ක රණ්ඩුවට දාන්න ඕන. දැන් මේක කද්දාවත් භාවනා දියුර වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම දෙයක් ආවට පස්සේ අර යාලු කරගෙන ගිය ආනාපානෙත් එක්ක තියෙන සුවදතාවය නැතිර කරන්න එපා. ආනාපානේ දාන්න පිටියට දාලා කියන්න ඔබ වේදනාවත් එක්ක දැන් වැඩ කරන්න වෙනවා. කොහොමද වැඩ වැඩ රාජකාරී කියලා බලන්න. ඊට පස්සේ අමාරු වුණානේ දැන් නැගිටිනවා. නැගිටිනකොට මට මොකද වෙන්නේ? නැගිටින්න හිතනකොට ඔක්කොම වේදනාව ඉවරයි. ඒ කියන්නේ ඔය කෝටම ඕනලා තියෙන්නේ මාව නැගිටවන්න විතරයි. ඒ බව දන්නවනම් නැගිටිනකොට මේක වෙනස් වෙනවද වාසියක් වෙනවද නැද්ද කියලා පොඩ්ඩක් යෝගාවචරය ආනාපානෙ පැත්ත ගනි. දැන් බලන්නේ වේදනාව පැත්තනේ. කොහොම හරි මේ එහෙන් සතිය කඩන්න මොන හරි කරනකොට යෝගාචරය පයින්නරි ලොන්ට රිමම් බැඳා වගේ ඒක දඩබීම කර කර නැගිටින්න හදනවා. මේ යෝගාවචරයට පුළුවන් මේ සතිය පිහිටවපු කෙනාට වේදනාවක් ආවම කොහොමද නැගිටින කොහොමද කියලා අර ඇති කරපු වේදනාව අතුයිති විහිදි වැඩෙන්න අරින්න ඕනේ. විවිධාංගීකරණය වෙන්න ඕනේ. කොහොම ගියත් ඒක තීද්ද වෙනවා. කොහොමඩත් වෙනවා. මම මේ කතා කරන්නේ ඒක දැනගෙන ගියාම යෝගාවචර ලේසියක හසුරවා ගන්න. එතකොට මීට වැඩි වැඩි වෙලාවක් පරියංක භාවනා ඉන්න පුළුවන්කම වැඩි වෙයි. ගරු ස්වාමීන් වහන්සේ වම දකුණ මෙනෙහි කරමින් සක්මන ආරම්භ කරන අතර පාදයේ පොළවට ගැටෙන අවස්ථාවේදී එහි අතර පාදයේ පොළවට ගැටෙන අවස්ථාවේදී එහි ඇති බර බව, සැහැල්ලු බව, পায় පොළවේ ගැටෙන විට දැනෙන කිදා බසින ස්වභාවය වෙනම හඳුනා ගතිමි. බාහිරයෙන් පැමිණෙන අරමුණු බාධාවක් නොවේ. මෙලෙස විනාඩි 10ක් පමණ සක්මන් කරන විට වේගය ඊටමත් අඩු වී ගොස් එසවෙනවා යවෙනවා තබනවා යන ආකාරය වැටෙන්නට පටන් ගනී. මෙලෙස සුළු වේලාවක් යන විට සක්මන තුල විසිවෙන්නට පටන් ගනී. ඊටාත්ම සතියෙන් পায় තැබුවත් পায় નિયમિતව පතිත නොවේ. සක්මන තුල පසුපසට යාමට පටන් ගනී. මේ අවස්ථාවේ කිසිවක් නොකර එකතැන නැවතී සිටීමට උත්සාහ කළත් එය අපහසුය. වේගෙන් පිටුපසට ඇදී යයි. මෙලෙස සිදුවන විට සක්මන් නවත්වා ටික වේලාවක් වාඩි වී සිට නැවත ආරම්භ කළද පෙර පරිදිම සිදුවේ. මේ සිදුවීම සක්මන් වාර ගණනාවකදීම සිදුවුණු අතර එවිට සක්මන නවතා දැමිනි. අවසන් වර සක්මන් කිරීමේදී මෙලෙස සිදුවීමට පෙර ඊ타මත්ම වමනාවෙන් එසවෙනවා යවෙනවා තබනවා යන්නේ අණු කුඩා කොටස් බැලීමට උත්සාහ කෙලිමි. එවිට විශ්වෙන්න ස්වභාවය පාලනය වන ස්වභාවයක් දැනූ අතර දැටි අපහසුතාවයක් දැනේ. ගරු ස්වාමින් වහන්සේ මෙලෙස සිදු කිරීම නිවැරදිද? සේ නොමැතිනම් ඒට කුමක් කළ යුතුද? පහදා දෙන්නස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒකට පරියංකේ විස්තරවලදී මේ වගේ මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් ඒකෙන් ගන්න පුළුවන් මේකට ඉඟියක්. පරියංක භවනා පිළිබඳ විස්තර ටිකක් ආයිදිරිපත් කරන කැමැතිද ඉලියාපු එකනක්. නැත්නම් සක්මන් භාවනා විතරද කරලා තියෙන්නේ. ඒ කෙනා පොඩ්ඩක් එතෙන් දෙන්නකෝ ඔය මයික් එක ළඟට එතකොට හරිනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. පරියංක භාවනාවේදී මම දැන් මෙතන සිටී කියන දැන් තමයි පටන් ගන්නෙ. එතකොට බොහොම සුළු වේලාවකින් හුස්මට හිත යනවා. ගිහිල්ලා හුස්ම නැති වෙගෙන යනවා. නැති වෙගෙන යනකොට ඇඟ ගැහෙන්න ගන්නවා. ගැහෙන්න ගිහිල්ලා ගොඩක් වෙලා එම ගැහෙනවා. ඊට පස්සේ ඒකත් එමීම නැති වෙගෙන ගිහිල්ලා හිටන් කයේ කිසිම සබ්දයක් බද නැති වෙනවා. ඊට පස්සේ නිකන් මනසට රූප මේක රූප පේන්න ගන්නවා. රූපත් ඒවත් එච්චර ගණන් ගත්තේ නැතුව ඉන්නකොට ඊට පස්සේ මොකක්වත් නැහැ නිකම්ම තියෙන ටිකක් වෙලා. ශරීරයේ මේ ව්‍යායාම අධිකම් පේන දේ. එදිනදා ජීවිතේ ව්‍යායාම නැහැ. සක්මන හොඳට වෙලා නැහැ. ඒ නිසා මේ පරියංගයට ගියාම සක්මන්ට ගියාම අර ස්වේදේ පිට කරන්න හදනවා. ඇතුළේ තියෙන නිසා দাঁඩි දාන වැඩ වෙනවා අඩු. මාංශ වෙන අඩු. එහෙම කිව්වම හරිද ජීවිතේ. එදිනදා දවසේ ඇති වෙන්න দাঁඩි දාන්න වැඩක් වෙනවද දවසේ? ටිකක් අඩුයි සමිනවා. ඒකයි ප්‍රශ්න වෙලා තියෙන නිසා ඒක භාවනාවෙන් ගන්න බෑ. අවශ්‍ය ඇතුළත සෑයන තුමාරයක් ශරීර ක්‍රියාත්මක වෙන්න ඕනේ. විශේෂම ඔය වගේ ශරීරයක් නැත්නම් ඉඳගත්තට පස්සේ අර සම්පූර්ණ දවසේ වැඩ කරපු නැති එකට ව්‍යායාම දෙනවා. පරියන්කේදීත් දෙනවා. ඒ නිසා බලන්න හොඳට මහන්සි වෙන්න ඕනේ නැහැ. නමුත් දවසේ මේ ඇඟ ව්‍යායාම වෙන වැඩ ටිකක් කරලා වාඩි වෙන්න මොකක්වත් නැහැ. ඇඟ ෂෝක් එකට ඇඟට සනීපයක් දැනන වාඩි වෙච්චාම සක්මන් කරනකොට. ඒක නැති වුණොත් ස්වේදේ පිට කරනවා. ඒ ස්වේදේ අන්තිමට ඔලුවටත් ගහනවා. ඇඟටත් ඉන්න ඉරියව පහසුකම් දෙන්නේ ඒ නිසා දවසට දැයෙන ප්‍රමාණයක් ශරීරට අවශ්‍ය ව්‍යායාම ටික අවශ්‍යයි. සර්වචනanse ඉන්න කාලේ දවසට හැතැම්ම 10ක් කිලෝමීටර් 16ක් පයින් ඇවිදිනවා. අලියෙක් දවසට හැතැම්ම 20ක් කෑම හොයන්න ඇවිදිනවා. ඉතින් අපි අද හදාගෙන තියෙන මේ හොර ජීවිතේ ශරීර හොරකම කියලා කියන්නේ මේකට. බුබ්බඩකම නිසා භාවනා කරනකොට පිට වෙනව නැත්නම් ඕකත් නැහැ. දන්නේත් නැහැ. ඒ නිසා සෑහෙන ප්‍රමාණයක් දවසකට සංඛ්‍යා වංශ වෙච්චාම වතපිලියුත කරන්න ඕන. එතනින් ගියාම මේ කවුරු මොනවා කරුවත් ශරීරේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක පරියන්කේදී සක්මණේදී මම දැකලා තියෙන මේ කම්පන චංචල හරියට වැඩි කරලා අර අඩුව සම්පාදනය කරන්න හදනවා. ඒත් ප්‍රශ්නයක් නෑ. හැබැයි යෝගාචරය බය වෙනවා. එතකොට මේ මොකಾದ මේ භූතෙක් ඇවිල්ලාද? එහෙම නැත්නම් යකා ගහලාද ඌණියම් කරලාද කියලා නෑ. ඌණියමක් කරගෙන තියෙන. මේ ශරීරයෙන් අවශ්‍ය වැඩ ගන්නෑ. ඒ නිසා මේ උඩහට පල්ලයට තුන් හතර සැරයක් යන මං ඕන මේ වැලි බය එකක් අරන් දෙන්න. නැත්නම් මේ වැලි ටික ඇතර දාන්න උඩ අර මේ ලක්මන් මළුව වලට එතකොට පිනක් සිද්ධ වෙනවා දාඩියක් දානවා ඉඳගත්තර වාතේ මොකුත් නැහැ යෝකයකට භාවනාව යනවා Entonces, අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානයේ ධාතු මනසිකාරයේ වායෝ පොට්ටබ්බ ධාතුව ඇතුළු වෙනවා පිට වෙනවා දිග කෙටි බව වැටහෙනවා එක ඇතුළු වීමක මුලපටන් ගැනීමත් අගත් මැදත් අතරත් වායෝ ධාතු බව දැනගන්නවා වාය ධාතුවේ ස්වභාව ලක්ෂණ, භාව ලක්ෂණ, ක්‍රියාකාරීත්වය, වැටෙන ආකාරය, චලනය, පිම්බීම, හැකිලිම, හමායම, හැපෙන තැන, ගොරෝසු, සිනිඳු බව, පටවි ධාතුව බව දැනගන්නවා. ගමනේ උණුසුම, සිසිල, තේජෝ ධාතුව බවත්, දහඩිය ගැලීමක්, කෙල ධාරාවක් අනුව ආපෝ ධාතුව බවත් දැනගන්නවා. වායෝ ධාතුව අනුව රූප කොටස් රාශි වශයෙන් දැනගන්නවා. වායෝ ධාතුවේ හැපීම අනුව දැනීම් සම්භාරයක් දැක ගන්නවා. ධාතුන්ගේ නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රකටයි. ධාතුන්ගෙන් හටගත් ආහාර හේතුවෙන් පවතින මේ දරත කයේ ස්වභාවය අසුබය පිළිකුල්ය අසාරය දෙතිස් කොට්ටාස රූප මිටි රූප කලාප දැනගන්නවා ඇතිවීම අනේ ඔය පිස්සු කයට අප වැඩන්නේ ඔබගන මේ කවුදෝ බොළු උණුනර කරන මේ ලියන මේ භාවනා කරනකොට පේන දේවල් කියන්නේ මේ ධාතු මනසකාර පාඩම උගන්වන්න හදනවා ඔළුව කුරුවල් වෙච්ච කාගේ හරි වැඩක්. අවදාන ප්‍රශ්නේ නොකිය හිටන හොඳයි. කොහෙන් හරි ළඟ දිගෙන ගත්ත පාඩම් වගේක් අපිට උගන්වන්න හදනවා මේ කටපාඩම් කරගෙන ආවිල්ලා. මට කියන්න තියෙන්නේ වැටෙන දේ කියන්න ධාතු මනසිකාර උගන්වන්න යන්න එපා. මේ අර ධාතුව මේ ධාතුව හතර ලයිස්තුව දාන ඒකට නිදසර කරනු කියනවා ඒක කරනවා සාමාන්‍ය අභිධර්ම පාඩම් වලදී කරනවා මේකේ මේ ගන්න මේකේ මේ ආසර්පසාසිත වැටෙන දේ Tamanට වැටෙන දේ මිසක් ආ මේ අවශ්‍යතාවයක් නැහැ මේ මේ කියන්නේ මනස වැඩ කරන්නේ. චින්තාමේ වැඩ කරන ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඉතින් ඒකකොට වෙන්නේ ආගෙන ඉන්න කටියට දැන් මේ දෙකත් වෙලා වෙලා. එපා වෙන. කියන මනසට එපා මටත් එපා හැබැයි ලියන එක නයි එපා වෙන්නේ නැහැ. කරුණාකරලා කුණුවරු පැත්තක දාලා භාවනා කරලා කමඨාන් වාර්තා ලියන විදිහට ලියන්න. ඔය දන්න වචනේ ඉගෙන ගන්නව නෙවෙයි මම මෙතෙන්ටලා ඉඳගෙන ඉන්නේ. මං ඉඳගෙන ඉන්නේ මට පුළුවන් නම් මේක සම්මුති ඥාණයට දාලා දෙන්න. ඔය ප්‍රත්‍යක්ෂ ඥාන ඔය ගම්බීර ඥාන වලට ගියාම කෙලින්ම අංගොඩින් තමයි නතර වෙන්නේ. බොහොම ඉක්මනට යන්න පුළුවන් ඊර මේ පිස්සන් කොටුවකට. එහෙම තැනක නෙමෙයි මේ භාවනාව තියෙන්නේ. මේ වැටහෙන භාවන භාවනා කරනකොට වැටහෙන දේ කියන්නේ. ওই වචෙන් නැතුණාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්මුති ඥානේ පාගගෙන මේ පරමාර්ථ ධර්ම උගන්වන්න හදනවා. ඔක භයානක ලෙඩක් විපස්සනා යෝගාවචරයට. හැබැයි පණ්ඩිසාංශේ හොඳටම දන්නවා භාවනාවක් දන්නවා විපස්සනාවක් දන්නවා. ඒක හැම වෙලාවෙම කරදර කරන්නේ මේ දැනුම තියන්න ඕන තැන දන්නවනම්. මෙතන දැනුම් වන්නේ තැනක් නෙවෙයි මෙතන මේ ප්‍රත්‍යක්ෂය අවබෝධ කරපු දෙය කියන තැන. ඒ නිසා ඔය දැනුම නරකම නෑ. හැබැයි නරක මිනිහට අහුනොත් නරක විදිහට පාවිච්චි කරොත් එන I think අර පොඩි බබෙකුට හයි ප්‍රෝටීන් දුන්නා වගේ අජීර්ණයට යනවා. අපි ඒ නිසා මෙතන නැත කරමු. එතකොට පැයක් අරගෙන තියෙනවා අපිට තියෙනවා තව විනාඩි 55ක විතර කාලයක් සක්මන් භාවනාවට අපි ඊට පස්සේ තුනට රැස් වෙනවා අපි පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සීල දෙනාලම තෙරුවන් සරණයි